සමරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා අද දින කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ ඔහු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එම පැමිණිල්ලෙන් ඔහු දක්වා තිබෙන්නේ ඔහුගේ ආරක්ෂාවට ජීප් රථයක් රියදුරුද සමග අතුරු දහන්ව ඇති බවටයි. එම පැමිණිල්ල කෑගල්ල කොට්ටාශේ බාර පොලිස් අධිකාරී වෙත ඔහු විසින් ඉදිරිපත් කර තිබෙනවා.